දැමිතා ප්‍රඥා මේ ලෝභ දේශ මොහ සහ රාග දේශ මොහ යනු එකක්ද කියලා පහදලා දෙන්න කියලා කියන්නේ මේ ලෝභ රාග කියන වචනේ රාග කියලා කියනකොට කාම රාග රූප රාග අරූප රාග කියලා මේ ලෝක තුනේම උපදින්න නැත්නම් කාම භවී රූප භවී අරූප භවී උපදින්න හේතු වෙන මූල තුනක් තියෙනවා ඒ තමයි චන්ද රාගේ චන්ද රාගයේ කොටස තමයි මේ රාග කිව්වේ. රාගයේ ඡන්දයෙන් බැඳුනහම චන්ද රාග වෙනවා. ඡන්දයයි රාගයයි දෙක එක දිලා තමයි චන්ද රාග කිව්වේ. එතන මේ ලෝභ කියන වචනයක් තියෙනවා. ඒ වගේම ලෝභ මෝහ මේ ලෝභ කියන වචنين පෙන්වන්නේ ලෝකයට ඇලුම් කරන්නා වූ ආසා කරන්නා වූ අවස්ථාවක තියෙන එක්තරා පහත් ස්වභාවයක්. අර ආස්වාදයන්ගේ මත් වෙලා මත් වෙලා ගිහිල්ලා. ඊ ආස්වාදයන් මුල් කරගෙන යම් කෙනෙක් අයිති වැඩ කරන්න පටන් ගත්තොත් ඒ ආස්වාදී ලබන්න. අන්නේ අයිති වැඩ කරන්න පටන් ගන්න මට්ටමට ආස්වාදී මත් වෙන තැන ඉඳලා ලෝභය ආරම්භ වෙනවා. ඒතර ඒ නිසායි කියන්නේ ඉස්සෙල්ලාම ලෝභ අරගන්න ඕන. ඒක මට්ටමට සුද්ධ වෙලා වුණා ඉහළට යන්න. එකපාරට පළමුවම අර කියනා වූ උපරිමය අරගන්න බෑ. එයා ලෝභ කියන මට්ටම තමයි අර ඉස්සෙල්ලා අපි කිව්වා කාම ඡන්ද කියලා නිවර්ණයක් හැටියට. ඒක අරගන්න ඕන. ඊට පස්සේ රාග ඇරෙන්නේ ක්‍රමක්‍රමී. කාම රාග ඇරෙන්නේ අර කියන අනාගාමී ඵලයේ. රූප රාග අරූප රාග ඇරෙන්නේ අරිහත් මාර්ගඥාණයෙන් ඇරලා ගිහිල්ලා අරිහත් ඵලයේ තමයි ඒක සුද්ධ වෙලා යන්නේ. රාගය ඉවරෙන්නේ එහෙමයි. රාගයි ලෝභයි දෙකක්. ওই දෙකත් එකක් හැටියට පටලවන්න හදනවාද? අභිධර්මයේ යථාර්ථය දන්නවනම් ඒක පටලවන්න බැරි බව දන්නවා. මොකක් නිසාද? රාගය නිසා උපදිනවා සසරේ. ඒ චන්ද රාගයේ හැමතැනම උපතින හිතක් ගානේ පටිසන්ධිය ලබන හිතක් ගානේ රාග තියෙනවා. හැබැයි ලෝභයේ තියෙන සතර අපාගත වෙන සත්ත්වින්ද හටගන්න හිතක. අකුසල විපාක උපේක්ෂාසහගත සම්තීර්ණ හිත හට ගන්නවා නම් ඒක හට ගැනීමට ලෝභය මුල් වෙනවා. ඒක ද්වේෂ මෝහ එනවා. ලෝභ මෝහ හරි ද්වේෂ මෝහ හරි. කවදාවත් ලෝභ මෝහ කියන එකක් ලෝභ යම් තැනකද මෝහات එතන. ලෝභයි මෝහයි දෙක આવොත් කවදාවත් සුගතියක උපදින්නේ නැහැ ඒ හේතුවෙන්. එහෙනම් රාග කියන එක තියෙනවා. කාම රාගය නිසා කාම ලෝකෙ උපදිනවා. රූප රාග නිසා රූප ලෝකේ උපදිනවා. අරූප රාග නිසා අරූප ලෝකේ උපදිනවා. රාගයි ලෝභයි දෙකක්. ඔක තෝරා ගන්න ඕනේ. ඉතින් ඉතලා ලෝභ දේශ මොහ අරගත්තාට පස්සේ රාග ක්‍රමක්‍රමයෙන් අරගන්න රාගයේ ආනිසංස ආදීනව මෙනෙහි කරලා රාගයන්ගේ වෙන්වීමේ නිවනේ ආනිසංස වෙන් කරලා ඒ විදිහට ප්‍රගුණ කරගන්න. ඉතින් දැන් ලෝභ දේශ මොහ අර ගැනීම මුල පටන් ගන්න අයට හොඳයි. පැවිදි වෙච්ච අයට එහෙම නම් ඉතින් ලෝභ කියන එකට රාග කියලා දාලා රාග දේශ මොහ අර ගන්න උත්සාහ කරන උඟක් වටිනවා. ගිහි වතක ඉන්න කට්ටියත් පුළුවන් තරම් ලෝභ දේශ මොහ අරගෙන ඉඳලා හිටන් එහෙම පුරුදු කර ගන්න ඕනේ. ඊට පස්සේ රාග දේශ මොහ අරගන්න ගියාම ඊට සුදුසු අවස්ථාවේ වහින්න නැත්නම් මොකද වෙන්නේ? අර පෞල් ජීවිත කලා කපල් කර දෙන්නත් වැඩ හැදෙයි නැත්නම්. Taman යම් මට්ටමකදී මට්ටමට අනුකූලව සුද්ධ වෙන්න ඕනේ. ඒ අනුවයි සුද්ධ වෙන්නේ. සුද්ධ වීමේ ක්‍රමවේද හරියට දකින්න ඕනේ. මිදුලක් කියලා හිතා ගන්නවා නම් අපේ හිත අතු ගහපු නැති මිදුල කොහොමද හැටි? දරාතු කැලි වැටිලා හරක් මෙටි ගහලා බල්ලෝ පහරලා බලලු හැමතැන දාලා වැලි ගොඩවල් ඔලි වහලා ගල් කැඩි අර එහෙම විසි කරපුවා ඔක්කොම තැනින් තැන ওই જાතියකට ඉඳලා කරගෙන දෙනවා 80 ගානට කියලා. දැන් පුළුවන් දතු ගන්න. හැබැයි හොඳට ලස්සන රතු ගන්න පුළුවන් රටාවල් දාලා එහෙම අර වැලි රටාවේ හිටින්න මිදුල ලස්සනට කුණු නැති වෙන්න කියලා පෙන්නනවා. හැබැයි අර වතු ගාපු නැති මිදුල අතු ගන්න ඉඳලා දුන්නොත් පුළුවන් ද කරන්න. ඒකේ කියලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද්ද? ওই තාත්තියක් හරි මොකක් හරි අර වෑසෙන්නේ නැති වාදනයක් අරගෙන උදැල්ලක් හරි සවලක් හරි ඊකට ගැලපෙන එකක් අරගෙන යන්න ඕන තැනින් තැන මොනවද තියෙන්නේ තද බලේ ඒවා. බලල් වසුරු බලු වසුරු තියෙන්නේ කොහෙද? ඕවා ඉස්සෙල්ලා අර ගැහැම හැමතැනම ගෑවෙන්නේ නැති වෙන්න අරන් ඉස්සෙල්ලා ඒව අහක් කරන්න ඕන. ඊට පස්සේ මොකද කරන්න ඕන? ওই ගල් කැට වාගේ දේවල් දරාතු වාගේ තියෙන ඒවා අයින් කරන්න ඕන. ඊට පස්සේ රේකේ කියන එකක් තියෙනවා. ඒක අරන් ওই පොඩි ගල් කැට අරන් තියෙනවා ඔක්කොම සූර්ලා ඒවා අයින් කරගන්න ලොකු ලොකු රොඩු ටික. එහෙම අයින් කළා ඊට පස්සේ ගන්න ඕනේ අර හොඳට තුනියට තියෙන සියුම් විදලක් නෙමෙයි. අතු ගාලා ටිකක් කටු ගැහිතේ ඉඳලා. ඒකෙන් තද බල තියෙන ගුරුන් ටික එකතු කරලා දාන්න ඕන. ඔහොම ඔහොම කරලා කරලා සුද්ධ කරලා ඒකට ගැලපෙන ඉදලකින් බොහොම ලස්සනට අතු ගා ගන්න ඕන. අනුපූර්ව යන්න ඕන. අන්න ඒ වගේ මිදුලක් අතු ගාන හැටි අරගෙන අපේ අය පැරණි භික්ෂුන් වහන්සේලා කර්මස්ථාන වල අරිහත් වෙලාපත් වෙලා තියෙනවා. නමුත් අද කියන්නේ මිදුල අතුගගා ඉඳලා අරිහත් වුණා මිසක් වෙච්ච හැටි දන්නේ නැහැ. ඒවං උපසංහරති. සංසන්දනය කරලා බලන්න බුදුරන් වහන්සේ දහම් දුන්නා. ඒවා වැහිලා ගියා. හෙලා අටුවා නැති වුණාට පස්සේ. අපි බලන්නේ එහෙමයි. අපේ හදවත නැමැති මිදුල. මේක අතු ගන්න ඕනේ මොනවද? මේකේ තියෙන මහ කුණු. ප්‍රාණඝාත චේතනා, අතත්තා දාන චේතනා, කාමිත්‍යාචාර චේතනා. ඕවා මුල් කරගෙන කරපු වැඩ කියපු කතා. ඕවා තමයි අර බලල් වසුරු බලු වසුරු ආදි වශයෙන් කිව කුණු ගොඩවල්. ඒවා කුණු ආයි තියාගන්නේ නැහැ. ආයි විවත්ම කරලා දාන්න ඕනේ බොහොම පරිස්සමින් හැමතැනම ගා ගන්න නැතුව. අන්න ඒ වගේ ඉස්සලා සුද්ධ කරගන්න ඕනේ. එහෙම තමයි මේ මිදුලාතු කාලෙටන් එදා කර්මස්ථාන වැඩි කිසෙලා කොහොමද මේ මිදුල තිබුණේ? මේ විදුල මේ තත්ත්වයට අරගෙන ලස්සනට හැඩ ගහලා ඉතින් මේ කුණු අහ කරලා ගත්තේ. මෙන්න මේ ක්‍රමයටනේ. මගේ හිතත් හරියට මිදුලක් වාගේ. මාත් සුද්ධ වෙන්න ඕනේ ඔහොමයි. ඔය ඉදා නිවන් දැක්ක ක්‍රම. එදා ඒ ක්‍රමේ දිවිච්ච නිසා පුංචි හාමුදුරුවෝ හරියට නිවන් අවබෝධ කළා. ওই ක්‍රමේට. ලොකු හාමුදුරුවොත් එක්ක යනකොට පුංචි ළමයි කතා කරන්නේ කතාවල් තමයි ඇහුවේ. ලොකු හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි අර වතුර අරන් යන්නේ මොකටද අර මිනිස්සු? ආ ඔය මිනිස්සු ගෙනහිලා ඉතින් වළං හදන්න එන්නේ ගෙනියන්නේ. ඉතින් වතුර ගෙනි වලන් හදන්නේ කොහොමද? අර පුංචි එක්කනම ගහනවා. හිතේ පුංචි ගහනවා කියලා. නෑ දහම් දකින්න ක්‍රමවේද තිබුණා. ඕවා ගෙනහිලා හිටන් අර වලන් හදන දවසේ මැටි අරගෙන පදමට ඕවා ඔක්කොම අඹරලා නේද ඔක්කොම පාගලා තම්බලා ඔක්කොම කරලා ඉවරලා හිටන් ඊළඟ සකපෝරුවේ දාලා මෙන්න මෙහෙමයි වලන් හදන කියලා ඉතින් අර හාමුදුරු යන ගමන් අර පුංචි ගෝල හාමුදුරන්ට හත් අවුරුදු හාමුදුරන්ට කියා දෙනවා ඊට පස්සේ දකින්න මිනිස්සු යකඩ සලනවා අර මිනිස්සු මොකද කරන්නේ හාමුදුරුවනි නෑ ස්වාමීනි. අර ඊතල එහෙම හදනවනේ. ඒ කොහොමද හදන්නේ? අර ඇද වෙලා තියෙන නේද? අර තියෙන අර යකඩ බොල් යකඩ අරගෙන උණු කරලා ඉතින් ඕවෙන් ඔය කූරු වක් කරගෙන හදලා ඕක ඇද නැති වෙන්න තල්ලා මෙහෙම තමයි ඔය මට්ටම් කරලා ඔය ඊතල එහෙම හදන්නේ. ඉතින් මේ ආදි වශයෙන් අහන අහන ගානේ අර අපි හිතා ඉන්නේ මේ අද ඉන්නේ පොඩි උන් යනවා වගේ නෙමෙයි. උන්වහන්සේ දහමක් දකිනවා. මොකද්ද දකින්නේ? සිත් පීත් නැති පාස්තිකෙන් ඒක පදම් කරලා අරගෙන හොඳ ලස්සන වළඳක් හදාගත්තා නම් ඇයි අපිට අපේ හිත පිරිසිදු කරලා හදාගන්න බැරි? හිත පදම් කරගන්න බැරි. උන්වහන්සේ එහෙමත් හිතනවා. ඒක දන්නේ කවුරුවා. මේ යකඩෝලින් මේ ඇද හයි හත්ති ඇති යකඩ ඇදකුද ගැහිලා තියෙනේවා. ඉරිජු කරන්න පුළුවන්. ඇද නැති කරලා හදාගන්න පුළුවන්. ප්‍රයෝජනෙට ගන්න. එහෙනම් අපිට මේ ඇද වෙලා තියෙන හිත හදාගන්න බැයිද? එච්චරම අරුවක් නැහැ අපේ උත්සාහය අපි හරියන්නේ නැතිකමනේ. උන්වහන්සේ ඔහොමත් හිතනවා ඒක අනිකයි වෙන්නේ. හැබැයි ওই ටික අහගෙන ඉවරලා හිටන් උන්වහන්සේ ඇවිදිලා ප්‍රමාදේලා අපි අප්‍රමාද ඔය ටික කරගන්න ඕන කියලා ওই තුලින් දහමක් දැක්කා. දැකලා විදර්ශනා වල්ලා හිටන් අරිහත් වෙලපත්ලා බුදුරජාන් වහන්සේ දැක්කා වටිනා පුංචි මනසේ හැටි පුංචි වුණාට මනස පුංචි නෑ. දහම් තුළ නැඹුරු වෙලා හිටන් දහම් ප්‍රඥාව නැගෙනකොට බුදුරන් වහන්සේ සාමුකාධික දේශනාවක් කරනකොට සිව්විලි බියාවත් අරිහත්තරපත් වෙනාලු පොඩි හාමුදුරු. දැන් මෙන්න මේ වාගේ. ඒ දහම් දකින්න හැටි. ඉතින් අපි අදත් දැනගන්න ඕනේ මේ දහම් දකින්න එහෙම ක්‍රමවලින්. අපි යෝග තීන වෙලට පාලි ඉගෙන ගන්න කියලා දහම් දකින්න බෑ. ඒවා ඉගෙන ගන්න එපා කියනවා නෙමෙයි. මොකද ඒවෙන් මේ දහම් පොත්වල අද තියෙන හැටියට මේ ටික කාලයක් හිටා පොත් ටික හරි ගෙනියන්න ඒක පවත්වාගෙන ඉන්න ඒවා අවශ්‍යයි. නිවන් දකින්න ඕන ක්‍රමයකයි මේ වෙනම කියන්නේ. අර දහම් පොත්පත් පවත්වාගෙන ඉගෙන මේක ඒක ඈඳන්න සඳහන් බෑ. නමුත් අද වෙලා තියෙන පොත්පත් ලියන එක ඒක නෙමෙයි. ඒකට යම්කිසි ත්‍රිපිටක ධාරී කියන නම තියෙන හාමුදුරුවෝ හරි ඉන්නවා. ඒ වගේම ඒ pāli සංස්කෘත ඉගෙනගත්ත ඒකේ ඉන්න විසරදායි ඉන්නවා. නමුත් මාර්ගඵලලාභීන් කියන උත්මේ ලෝකේ බොහොම දුර්ලභ. ඒක ලබා ගන්න ක්‍රමයේ මේ කියන්නේ. ඉතින් ඒ නිසා ග්‍රන්ථ ධූරයයි විදර්ශනා ධූරයයි දෙක පටලවා ගන්න නැතුව උන්වහන්සේලා කරන උතුම් වැඩට එහෙම කරු කරලා අද ආදම නිවන් අවබෝධ කරගන්න ඕනේ කියලා ඉන්න පින්වත් පිරිස මේ ක්‍රමය අනුගමනය කරලා ඒ ටික කරගන්න කියලායි මම මේ දැනුම් දෙන්නේ. ඉතින් ඒ නිසා ඔක තේරුම් ගන්නට ලෝභ දේශ මොහ ඉස්සෙල්ලා අරගන්නකොට ලෝභ මොහ දේශ මොහ තේරුම් අරගන්න ඕනේ. ලෝභ දේශ මොහ දෙක තුනම එක මොහතක එක හිතට නැගින්නේ නැහැ කවි ධර්මයට අනුකූල තියෙන ප්‍රශ්නයක්. නමුත් යම් මොහතක ඇලීමක් හටගත්තා නම් එතරම් මෝහය තියෙනවා. ගැටෙනවා නම් කවුරු හරි තරහ එනවා නම් ඔහුට මෝඩකම මුලාව එතරම් තියෙනවා. ඒක වැරදි කියලා තේරුම් අරගෙන ඒකට හේතුව දැනගෙන ඒක අයින් කරගන්න ඕනේ. ලෝභය කියන්නේ මේකයි. ඒ ලෝභයේ හේතුව මේකයි. ඒ ලෝභේ නැත්නම් තිබෙන්නා වූ සාන්තිය මේතර සුද්ධයි. ඒකට මාර්ගය නම් ලෝභයේ ආදීනව දැකලා අලෝභයේ ආනිසංස දැකලා යලි යලි ආවර්ජනා කරන එක කියලා දකින්න ඕනේ. දැකලා එමක වඩන්න ඕනේ. ද්වේෂය කියන්නේ මේකයි. ඒ ද්වේෂයට හේතුව මෙන්න මේ දුෂ්ට බවයි. ඒ දුෂ්ට බව නැති කරගත්තොත් මේ ද්වේෂයෙන් මිදෙනවා. ඒකෙන් මිදෙන්න නම් ද්වේෂයේ ආදීනෝ දැකලා, අද්වේෂයේ ආනිසංස දැකලා නිතර ඒක මෙනෙහි කරන්න ඕනේ. අන්න එහෙම දකින්න ඕනේ. දැකලා හැම කරගෙන යනකොට ওই සුද්ධතාවය ඇති කරගන්න පුළුවන්. ඒ අනුව කටයුතු කරලා සුද්ධ කරගනි. රාගයටපත් වෙන ඒවා අයින් කරගන්න ඊට පස්සේ. ඊට පස්සේ කාම රාගය කියන්නේ මේකයි. කාම රාගයට හේතුව මේකයි කියලා දකිනවා. කාම රාගේ නිරෝධ කරපුවාම ලැබෙන්නා වූ නිවීමේ සැනසීමේ සුවේ මෙහෙමයි. නිරෝධේ මෙහෙමයි. ඒ නිරෝධේ ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන මාර්ගයේ කාමයන්ගේ ආදීනව දැකලා වෙන්නීමේ ආනිසංස දැකලා ඊ යලි යලි ආවර්ජනා කිරීමෙන් ලැබෙනා වූ ආර්ය මාර්ගයක් දැනගෙන අනුගමනය කරන්නේ එතකොට කවදා හරි කාම රාගයත් අත්හැරි රූපා රූප රාගත් ඔහොම බලන රත්තරලා ගිහිල්ලා අරිහත්ත්වයට පත් වෙනකම් මග වැඩි. ඉතින් ওই ක්‍රමයට අනුගමනය කරලා තේරුම් ගන්න මේ ඉස්සෙල්ලාගේ පළවෙනි ප්‍රශ්නේ මේ සියල්ලට උත්තර ලැබුණා. නමුත් අර පොඩ පොඩ වෙනස් වෙලා තියෙන තමයි තවත් ඒ විග්‍රහ කරලා දෙන්නේ.